අපි මේ මොහොතේ වඩන්න සූදානම් වෙන්නේ මරණානුසති භාවනාව. අපි මෙච්චර කාලයක් මේ පුද්ගල සත්ත්ව ස්වභාවය නඩත්තු කළේ තමන් ඒකාන්ත වශයෙන්ම සිටිනවාය තමකම කියලා එකක් පවතිනවාය ඒට වටිනාකමක් තියෙනවාය කියන සංකල්පය මතයි. මෙච්චර කාලයක් හැමදේම නඩත්තුනේ ඒ සංකල්පයේ මතයි. තව පැයකින් යම් කිසි කෙනෙක් මැරෙනවා නම් දොස්තර මාත්‍යා එහෙම කියලා තියෙනවා නම් එයාගෙන් අපි අහනවා රූ රජිනක් ඉන්නවා අවුරුදු කුමාරියෙක් ඉන්නවා කොහමද අදාසක් තියෙනද තව පැයකින් මැරෙනවා හම්දුරුව මොන අවුරුදු කුමාරියද <clears throat> එයාගෙන් අපි අහනවා ඉඩමක් අරගෙන පීනුම් තටාකයකුත් එක්ක ගියක් හදන්න අදහසක් තියනවාද කියලා ස්වාමිනී තව පැයෙන් මම මැරෙනවා මොන ගෙවල්ද? අපි ආනයාගෙන් විනෝද චාරිකාවක් ගෙයිලා ටිකක් සිරින අරබලමුද? අනේ ස්වාමිනී පැයකින් මම මැරෙනවා. මොන විනෝද චාරිකාවද? වාහනේ ස්ටාර්ට් කරන්න කලින් මම මැරෙනවා. එහෙනම් රසවත් කෑම එකක් ඕඩර් කරලා ඕඩර් කරන්න පුළුවන් එන්න කලින් මැරෙනවා. මොන කෑමද? මේ මැරෙනවා තව ටිකකින්. දැන් මේ මැරෙනවා කියන ධර්මතාවය මරණානුසති කියන ධර්මය මේ ලෝකයේ සියලුම බැඳීම් වලින් සත්‍යය නිදාස් කරනවා. යථාර්ථය තේරුම් කරලා දෙනවා. කිසිම දෙයකට නොබැඳ නොපැවත ජීවත් වෙන්න එයා තුළ දක්ෂකම ඇති කරනවා. එනම් මේ මරණානුසතිය කියන්නේ සෑම තාපසයකම නිතර සීකල යුතු ධර්මතාවයක්. අනේ ඕන එකක් කරලා ගියාද මැරෙනවනේ ඉතින් මොකටද නිකන් බොරුවට පව පුරව ගන්න මෙන්න මේ මානසිකත්වය සමහර ගී අය ළඟත් තියෙනවා ගම්වල කට්ටිය කියන ඉතින් මැරෙන මිනිස්සුනේ ඉතින් ඕවට ඉතින් නඩු කියලා අරියනවා එහෙම අහනවා හැබැයි ඒ අයට මොකුත් තේරිලා නැහැ නමුත් එකක් තේරිලා තියෙනවා අපේ මරණය අපට වළක්වන්න බෑ ඒකාන්ත වශයෙන්ම අපි මැරෙනවා ඒ නිසා මේවා කරලා වැඩක් නැහැ මේවා එකතු කළා ඒ නිසා පුරාණ මිතුන් මිත්තෝ අරන් බලනකොට ඒගොල්ලන්ගේ මහා පරිමාණ වැඩ තිබිලා නැහැ. අර කතාවට කියනවා ලොකු වැඩ කියලා. ඒ ලොකු වැඩ මොකවත් තිබිලා නැහැ. මහා ලොකු වාහන ගන්න ඕනේ, විශාල ගෙවල් හදන්න ඕනේ, හෙලිකොප්ටර් ගන්න ඕනේ, ගල් අඟුරු කෝච්චියක් ගන්න ඕනේ. මේ වගේ ලොකු දේවල් නැහැ. එදා වේල කාලා දීලා ඉතින් ඉන්නවා. ගේ හරියට හදාගෙනත් නැහැ. කමතේ තමයි බුදියන්නේ. ඉතින් මැටි වලන් දෙකක් තුනක් තියෙනවා. ඉතින් කුඹුරු අක්‍ර 5 කෙරුවාට ඉතින් ලොකු වත්කමකුත් නැහැ. අරයට වීවුර දෙකයි මෙයාට වීවුර දෙකයි කියලා බෙදලා දීලා සතුට වෙලා ඉන්නවා. ඕක තමයිලු ඒ කාලේ තිබිච්ච අයගේ ඒ ගැමි මානසිකත්වය. අද වර්තමානයත් එක්ක බලනකොට අපේ ජීවිතවල ඔක්කොම සංකීර්ණ වෙලා. අපේ හැඩරුවටවත් අපි එකඟ නැහැ. ඒක වෙනස් කරන්න ඕනේ, ට්‍රිම් කරන්න ඕනේ. පාට කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. ප්ලාස්ටික් සර්ජරි කරන්න ඕනේ. දත් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තිනවා. ඒක පොට පිටිපස්සට ගන්න කම්බි දාන්න ඕනේ. ඒවා ගැට ගන්න ඕනේ. අදින්න ඕනේ. ඕම් ප්‍රශ්න. මැරෙන කෙනෙකුට මේ රූපලාවන්‍ය මොකටද? වයසට ගිහිල්ලා ජරාවට ගිහිල්ලා වැටිලා මැරෙන කෙනෙකුට මොකටද මෙච්චර වත්කම්? මම මැරෙන්නේ නැහැ කියන විශ්වාසය Taman තුල තියෙන නිසා ඒ කාන්ත වශයෙන්ම මම නම් මැරෙන්නේ නැති වෙයි කියන ඒම දෘෂ්ටිය තමන් තුළ පවතින නිසා තමයි එයා પરම්පරා 20කට හම්බ කරන්නේ. එයා තුළ විශ්වාසයක් තියෙනවා. මලගෙවල් වලට ගියාම අනේ මේ මනුස්සයත් මලානේ. වයසත් නවුරු 35නේ මාර වැඩිනේ. කෑම ටිකක් කාලා බටර් පානුත් කාලා තේ ටීකුත් දීලා එතන වාඩි වෙලා ඉතින් මිනිස්සුගේ ඉත්තුත් හදනවා එයා. කමන්නයි ඉතින් මොනවා කරන මේක තමයි ලෝකයේ ඇති කියලා ගිහලා මං කොල්ල කරනවා. අහිංසක මිනිස්සුගේ දේපල කොල්ල කරනවා. මායින් වෙනස් කරනවා. ඒවට නඩුත් කියනවා. මේ විදියට යා මේ ලෝකේ හැම කැත වැඩක්ම කරනවා. හැබැයි යා මරනවා කියන එක විශ්වාස කරන්නේ අද මෙයා පෙට්ටියේ එට මේ පෙට්ටිය මට ඒක කවදාකවත් එයා දකින්නේ ඒ දකින්න නැති නිසා එයා රාගය ඇසිරෙනවා, තැබෑරුම් ගන්න හැවිදිනවා, මිනිසුන්ට කැත කතා කියනවා, සංගයා විවේචනය කරනවා, මිනිසුන්ට හිංසා කරනවා, පීඩා කරනවා, මහා දාමරිකලක ඇසිරෙනවා. ඇයි? එයා මැරෙන්නේ ඒ විශ්වාසය තුළ තියෙනවා. මේ මරණානුසතිය කියන භාවනාව එහෙම නැත්නම් ධර්මතාවයේ ලෞතර තථාගතයන් වහන්සේලා තමන් වහන්සේගේ ශාව සංඝ වහන්සේලාට දේශනා කරනු ලබන්නේ මෙන්න මේ උත්තරීතර ධර්මතාවය තේරුම් ගන්නා පිණිසයි. එහෙනම් අද අපේ ජීවිතවලත් අපි අනාගත දැක්මක් එක්ක යම්කිසි කටයුත්තක නිරත වෙනවා නම් ඒ කියන්නේ අපි අද මැරෙන්නේ නැහැ කියන විශ්වාසය අපට තියෙනවානේ. තව අවුරුදු 5ක් තුල අපි මේ මේක සම්පූර්ණ ඉවර කරනවා. ඒ කියන්නේ අවුරුදු 5ක් වෙනකම් ගලේ ගාලවත් මාව මරන්න බෑ කියන විශ්වාසය මට ඇවිල්ලානේ. ඒ ආත්ම දෘෂ්ටි ඇවිල්ලානේ. මීට වඩා ඉතින් මොකද්ද සාක්ෂිය? මම පිරිනවම් පාන්නේ නැහැ කියන එකට. ඒ පුද්ගල සත්ත්ව ස්වභාවය ස්ථිර එකක් කියලා විශ්වාස කරනවා. ඒ නිසාම පිරියනවා. එහෙනම් අපේ ජීවිතවලත් අනන්ත අප්‍රමාණ ওই ප්‍රශ්න තියෙනවා. ඒක උදේ නැගිටලා කමටාන් වඩනවා. මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ කමටාන් වඩනවා. ඒ කියන්නේ අද රාත්‍රියේ පුරාවටම නිින්දෙදි උස්ම යන්න, පණ යන්න, මරණය මාව ආක්‍රමණය කරන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා. හැබැයි සැබෑ තාපසයා ඒ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ කිසිම මොහතක තමන් ඒකාන්ත වශයෙන්ම පවතිනවා කියන විශ්වාසය ඇතුළ පවත්වා ගන්න නෑ යා. නිතරම ඇසී කරන ඊළඟ මොහොත මගේ මරණය වෙන්න පුළුවන්. උදේ දාන නම් ඇති යාන්තම් වැළඳුවා. දවල් දාන වෙනකන් ඉඳීද දන්නේ ජීවතුන. එයාට සුවර් නෑ. එයා නිතරම එයා ගැන අවිශ්වාසයෙන් තමයි ඉන්නේ මේ ජීවිතය කොයි වෙලේ කොතනින් යයිද දන්නේ නෑ. පෙනහල්ල පිම්බෙන එක හැකිලෙන එක නැවතුණු තිවරනේ. අදවත ගැස්සෙන එක නැවතුණු තිවරනේ. ලේනාරය බ්ලොක් වුණු තිවරනේ. අපේ ජීවිතය කියන්නේ මේ උස්ම රැල්ලකට රැඳිච්ච කතාවක් නේ. අපි තාම නේන මේක මා කොටස් වලට කඩන්න පුළුවන් නව කතාවක් නෑ මේක කෙටි කතාවක්. නාස් දෙක සිදුර දෙක අතින් අල්ලලා විනාඩි 3ක් හිටියාම ඉවරයි කෙටි කතාවක් මේ උලන් රැල්ලකට තමයිලු මේ ඔක්කොම කරන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව තමන්ට ඇතිවෙච්ච ආත්ම දෘෂ්ටිය ජීවිතය පිළිබඳව තමන් තුළ පවතිනා වූ අචල විශ්වාසය මේ නිසාම ගොඩාක් අය පිරිනිවන් පාන සුදුසුකම අයිමි කරගෙන සිටිනවා එහෙනම් අද අපේ ජීවිතවල අපි මේ මරණාසතිය වඩන්නේ පුරුදු කරන්නේ තමන්ට තමන්ව අත්හැර ගන්න පිණිස ලෝකේ කිසිම කෙනෙක්ගෙන් පලියක් නොගන්න පිණිස කිසිම නාම රූපයකට වටිනාකම් දීලා වස්තුව පොදි බැඳගෙන ගොඩ නොගා ගන්න පිණිස මැරෙනවා යනකොට ගෙනියන්න බෑ එහෙනම් මොකටද මේවා මැරෙනවා මැරෙනකොට වල දාලා, පස් දාලා, තලලා, පයින් පාගලා වාලා දානවා. එහෙනම් මොකටද මේ කැට කරන්නේ? මොකටද මේක නිරෝගිමත් කරන්නේ? මොකටද මේක නඩත්තු කරන්නේ? මේ කය වෙනුවෙන් මේකේ පැවැත්ම වෙන්නේ මොකටද වෙසෙන්නේ මෙන්න මේ අවබෝධය තාපසයාට පැමිණෙන තාක්කල් ඒ තාපසයා කිසිම නාමයකින් රූපයකින් වෙනස් වෙන්නේ නැහැ එයා නිදාස් වෙන්නේත් නැහැ එයා ඒක ඒ ආකාරයටම දකිනවා එහෙම එකකුත් තියනවා අය කියලා විශ්වාස කරනයි. එයාට එහෙම එකක් තියෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ මරණානුසතිය හැම මොහොතක් මොහොතක් පාසා සිතන්න ඕනේ. මේ යන ගමනේ අපි හොඳට ගියත් එන මිනිසයා අසම්මරව ආවනම් යට කරගෙන යන්නේ නැද්ද? උස්ම හිර වෙන්නේ නැහැ කියලා අපිට තියෙන විශ්වාසය මොකද්ද? එහෙනම් මේ පණ මගේ නෙමෙයි ඕනම මොහොතක මේක අයින් වෙන්න පුළුවන්. මේ බඹයක් විතර උස තියෙන කය මැරිලා වැටෙන්න පුළුවන්. ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒකට අදාළ කර්මය මං කල්ලාතු හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ජීවිතය පිළිබඳව ඒ ආසාව අත්හැරෙන්න ඕනේ. ජීවිත ආසාව අත්හැරනවල සම්මා දිට්ඨිය එනකොට එහෙනම් එයාටත් මේ මරණාසතිය යම් කිසි පමණකින් වැඩිලා අපට තාම ජීවිතාසාව තියෙනවනේ. මූණේ පොඩි බිබිලක් එන්න බෑ. ඒක අත ගන්නවා, බලනවා, මොකක්ද නැහැ කියලා මේකට වෙදකම් කරන් හදනවා. රටේ නැති වෛද්‍යවරයෙක් උපදෙස් ගන්නවා. ඒ බිබිල අයින් කරනකන් නිින්ද යන්නේ කෑම කන්නේ ඉපදෙනකොටම එයා අවුරුදු කුමාරයෙක් කියලා ඉපදුනා වාගේ. ජීවිතේ කවදාකවත් වයසට යන්නේ නැහැ වාගේ. කවදාකවත් මූණේ රැලි වැටෙන්නේ නෑ වාගේ. කවදාකවත් ලෙඩ වෙන්නේ නෑ වාගේ. මේ පෘථිවිය විනාශ වුණා තමන් මැරෙන්නේ නෑ වාගේ. ඒ නිසා නෙච්චර කම්පායේ පුංචි බිබිලකට පොඩි පැල්ලමක් එන්න බෑ. ඒක මකනකන් නිදාසක් නෑ. මෙන්න මේ මානසිකත්වය තමයිලු පිරිහීමට හේතුව වෙලා තියෙන්නේ. මේ කය මගේ නෙමෙයි මගේ කර්මයටයි මේ කය අයිති. ඒකනේ තුවාල වෙන්නේ, ගුටි කන්නේ, බැනුම් ආන්නේ, ඉන්සා වෙන්නේ, ලෙඩ වෙන්නේ, ඔත්පල වෙන්නේ ඔක්කොම කර්මයට අනුව. මට ඕන විදිහට මොකවත් වෙන්නේ මට ඕන විදිහට මේ කයට මොකවත් කරන්න බෑ. කෝ පොත්ත සුදු කරන්න බලමු. කෝ පොත්ත කළු කරන්න බලමු බෑ. කළු වෙන්නෙත් නෑ, සුදු වෙන්නෙත් නෑ. ඉසකෙස් වලට අණ කරලා බලන්න. අර සුදු කට්ටියට එතෙන්දලා කළු වෙලා ඉපදෙන්න කියලා. නෑ එහෙම නෑ. සුදු නම් එයා සුදුම තමයි. නැවත මතු වෙනකොට එයා කළු වෙලා මතු වෙන්නේ නැහැ. එහෙම අනකරාට ඒක පිළිපදින්නෙත් නැහැ ඉසකෙස්. ඉසකෙස් ගාක්වත් Taman කියන දේ අහන්නේ නැහැ. ඉසකෙස් ගාකටවත් Tamanට වෙනසක් ඇති කරන්න බෑ. ඉසකෙස් ගාකටවත් බලපෑම් කරන්න බැරි නම් මේ කය මගේ වෙන්නේ කොහමද? ඒකේ අයිතිකාරයා මම වෙන්නේ කොහමද? අනුන්ගේ කයක් කර්මයට අයිති කර්මයේ කයක් මම නඩත්තු කරලා පරිස්සම් කරලා මට මොනව ලැබෙනවද? එහෙනම් මේ කය කියන ආත්ම දෘෂ්ටියෙන් මේ බඹයක් විතර උස තියෙන මේ කය මේ ස්වභාවය පිළිබඳව තමන්ගේ පවතින විශ්වාසයෙන් තමන් නිදහස් වෙන්න ඕනේ. ඒක තමයිලු මේ මාර්ගයේ තියෙන පළවෙනිම හදියර. සම්මා දෘෂ්ටියනේ පළවෙනි හදියර. එහෙනම් සම්මා දිට්ඨියට පැමිණෙන්න නම් එයා තුළ තියෙන මිත්‍යාව අයින් වෙන්න ඕනේ. මේ මිත්‍යාව අයින් වෙන්න නම් ආත්ම දෘෂ්ටියෙන් එයා නිදහස් වෙන්න ඕනේ. මම මගේ කියන දෘෂ්ටියෙන් අයින් වෙන්න ඕනේ. එහෙනම් මේ මොතේ අපි පුරුදු කරන්න, පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ මරණානුසති භාවනාව. මරණානුසති භාවනාව තුළින් අපි අපට අයිති නැහැ කියන එකත් අපේ මරණය අපට වළක්වන්න බෑ කියන එකත් කිසිම පැවැත්මක් මේ බඹයක් විතර රසතින කය තුල නැති බවත් ඒ වෙනුවෙන් කරන සියලුම දේවල් නිෂ්ප්‍රයෝජනයි නිෂ්ඵලයි කියන එකත් වටා ගැනීම පිණිස අපි මේ මොහොතේ භාවනා කරන්න සූදානම්. දෙපය පොළවේ සමාන්තරව තියාගන්න, කය ඍජුව තියාගන්න, දැස් වසා ගන්න. ස්වල්ප වේලාවක් අර තුන් සූත්‍රේ ජප කරනවා වාගේ පිරිත් පේ කරනවා වාගේ මරණය අපි පේ කරනවා. ඒක ඥානගත වෙන්න ඕනේ. නිතර නිතර සී වෙන්න ඕනේ. යමෙකුට යමක් කරන්න කලින් අනේ මමත් මැරෙනවා නේ කවදාරි. මොකටද මේ මෙයාට දුක් දීලා මම මැරෙන්නේ? මැරෙනකොට මොකටද මේ කර්මය මං අරන් යන්නේ? ඒක සී වෙන්න. ඒ මරණානුසතිය ඥානගත වෙන්න ඕනේ. හැම අකුසලයක් ඉදිරියේම ඒ අකුසලයේ කරන්න කලින් මට මගේ මරණය සී වෙන්න ඕනේ. පැවැත්මක් ගොඩනගන්න කලින් හැම පැවැත්මක් ඉදිරියේම මගේ මරණය මට සී වෙන්න ඕනේ. මගේ අඩුපාඩු දුර්වලකම් හැමක් ඉදිරියේම හැම දෙයක් ඉදිරියේම මගේ මරණය මට සී වෙන්න ඕනේ. එහෙනම් මරණය අපි පේ කරමු. මම මැරෙනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. නිශ්චිත වශයෙන්ම මැරෙනවා. මේක නැවත නැවත තමන්ගේ සිතින් සජ්ජායනා කරන්න. මම මැරෙනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. නිශ්චිත වශයෙන්ම මැරෙනවා. ඒක සක්‍රයටත් වළක්වන්න බෑ. ලෞතර තථාගතයන් වහන්සේ අභියස හිටියත් උන්වහන්සේටවත් මගේ මරණය වළක්වන්න බෑ. ඒක ලෞතර භාග්‍යතුන් වහන්සේටත් පොදු ධර්මතාවයක්. මම මැරෙනවා කියන විශ්වාසය අනිත් අයට තියනවද නැද්ද ඒක ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්න ඕනේ. මම විශ්වාස කරන්න ඕනේ මම අනිත්‍ය කෙනෙක් කියන එක. ඒක නැතුව මේ ලෝකේ මොනවා අනිත්‍ය කෙරුවත් මොන වගේ පරිසරයකින් තිබ්බත් එයා නිට්ටය නිසා අර අනිත්‍ය දේවල් තුලත් එයා නිට්ටයභාවයක් තමයි දකින්නේ. අපට වැරදෙනවා. මම මැරෙනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. නිශ්චිත වශයෙන්ම මැරෙනවා. ඒකේ කිසිම සැකයක් නැහැ. ඒකේ කිසිම වෙනසක් නැහැ. මේක නැවත නැවත සජ්ජායනා කරමු. මම මැරෙනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. නිශ්චිත වශයෙන්ම මැරෙනවා. මේ ධර්මතාවය අවබෝධ වෙච්ච තාපසයා සෑම ගනුදෙනුවක් තුළම තමන්ගේ මරණය දකින්න දක්ෂ වෙනවා. මම මැරෙනවා ඒකාන්ත වශයෙන්ම මැරෙනවා නිශ්චිත වශයෙන්ම මැරෙනවා කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙච්ච තාපසයා මැරෙන මට ලැබෙන අවසාන දාණය මැරෙන මට ලැබෙන අවසාන අවවාදය මැරෙන මට ලැබෙන අවසාන ප්‍රශංසාව මම ගත කරන අවසාන දවස මෙන්න මේ විදියට හැම මොහොතක් තුළම Tamange නිමාව දකිනවා කෙලවර දකිනවා ඒ නිවීම ඒ මරණානුසතිය ප්‍රත්‍යක්ෂ වුණා කිනකට සාක්ෂියයි. මෙන්න මේ ආකාරයට මරණානුසතිය වඩන තාපසයා අවබෝධ කරගත්තා නම් හැම ගනුදෙනුවක් තුළම මරණානුසතිය දකිනවා. ප්‍රත්‍යක්ෂ කළා නම් මරණානුසතියෙන් හැම ගනුදෙනුවක්ම එයා දකිනවා. හැම මොහොතක් තුළම නිමාවක් දකිනවා කෙලවරක් දකිනවා ඒ කෙලවර නිමාව තුළ එයා නිවෙනවා අද දවසේ කටයුතු අද දවසේ කරන්න මොහොත තුළ රැඳෙන්න තමන්ගේ යුතුයකම් වගකීම් අනාගතයට කල් දාන්න එයා කවදාකවත් පෙළඹෙන්නේ නැහැ ඒක මොහොත තුළ ඉෂ්ට කරන්න දක්ෂ වෙනවා. වර්තමානයේ තුල වාසය කරමින් මොහොත තුල කටයුතු කරමින් නිමා වෙන්න අවසන් වෙන්න එයා දක්ෂ වෙනවා. එයා මරණානුසතිය ප්‍රත්‍යක්ෂ කරලා එක ගැන කතාවක් එයා තුල නැහැ. අනාගතය ගැන බලාපොරොත්තු එයා තුල නැහැ. කිසිම දෙයක් පිළිබඳව වටිනාකමක් අදහසක් එයා තුළ නැහැ. හේතුව මරණානුසතිය ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනාට තමන්ට තමන්වත් නැතිකොට මොන වස්තුවක්ද මොන ගෙයක් දොරක්ද මොන අම්මෙක්ද තාත්තෙක්ද මොන ඥාතියෙක්ද කියන හැඟීම මුළු සර්වාංගය පුරාම ඥානගත වෙලා මම මැරෙනවා මට මංවත් නැහැ. ඉතින් අම්මයි කියනවා මට මොකද්ද වෙන්න යන්නේ? මොකවත්ම නැහැ. මම මැරෙනවා මටවත් මම නැහැ මේ ගොඩනැගිලි ටික අල්ලගෙන මම මොනවා කරන්නද කිසිම තැනක වටිනාකමක් නිර්මාණය වෙන්නේ කිසිම දෙයක් තුළ පැවැත්මක් ගොඩනගන්නේ කිසිම දෙයක් උපාදානය කරගන්නෙත් නැහැ මේ මරණානුසති භාවනා වඩන භාවනා යෝගියාට මේ ආකාරයට අවබෝධ වෙනවා මම මැරෙනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. නිශ්චිත වශයෙන්ම මැරෙනවා. මේක නැවත නැවත සත්‍යයනා කරමු. අපි භාවනාව අවසන් කරමු.